بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් هل أتى على الإنسان حين من الدهر لم يكن شيئا مذكورا إِنَّا خَلَقْنَا الْإِنسَانَ مِنْ نُطْفَةٍ أَمْشَاجٍ نَبْتَلِيهِ أمشاج نبتليه فجعلناه سميعا بصيرا إنا هديناه السبيل إما شاكرا وإما كفورا إنا أعتدنا للكافرين سلاسل وأغلالا وسعيرا إن الأبرار يشربون من كأس كان مزاجها كافورا සඳහන් කළ හැක්කක් ලෙස මිනිසා නොසිටි කාලයෙන් කොටසක් ඔහුට පැමිණියේද සැබවින්ම අප මිනිසාව පිරික්සීම සඳහා මිශ්‍ර කරන ලද ශුක්‍රාණු බිඳුවකින් මැවෙමු. ඔහුව අප ශ්‍රවණය කළ හැකි තැනැත්තෙකු ලෙසද පෙනීම ඇත්තෙකු ලෙසද පත්කලෙමු. සැබවින්ම ඔහුට අප යහමඟ පෙන් වූයෙමු. කෘත ගුණවන්තයෙකු හෝ පිළි නොපැද ගුණමක්වෙකු හෝ විය හැක. සැබවින්ම අප ප්‍රතික්ෂේපකයින් හට දම්වැල්ද ගෙලෙහි දමන්නා වූ විලංගුද බුර බුරා ඇවිලෙන නිරේ ගින්නද සකසා ඇතෙමු සැබවින්ම කෘතවේදී වන යහපත් පුද්ගලයන් කාෆූර් මිශ්‍රණය ඇති බඳුන් වලින් පානය කරන්නෝය عينا يشرب بها عباد الله يفجرونها تفجيرا يوفون بالنذر ويخافون يوما كان شره مستطيرا ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا إنما نطعمكم لوجه الله لا نريد منكم جزاء ولا شكورا එය එනම් එම කාෆූර් අල්ලාහගේ කැත්තන් පානය කරන්නා වූ උල්පතක් වන්නේය. එය ඔවුන් කැමැති මොහොතේ කැමැති ස්ථානවල කිසිඳු බාධාවකින් තොරව පොළොව පුපුරා ගලා යන්නට සලස්වන්නේය. ඔවුන් බාරයන් නොහොත් තමා මත අල්ලාහ් අනිවාර්ය කරන ලද කාර්යයන් ඉටු කරන්නෝය. කවර දිනයක හානි ව්‍යාප්ත වී විසිරී ඇද්ද? එවන් දිනයක් පිළිබඳව ඔව්හු බියවන්නෝය. ඔව්හු Tamanට ආහාරය මත ප්‍රියමනාපයක් තිබුණද දුගියාටද අනාථයාටද සිරකරුවාටද ආහාර සපයන්නෝය. ඔවුන් එසේ ආහාර සපයන මොහොතේ අප අල්ලාහ්ගේ මුහුණ වෙනුවෙන් එනම් ඔහුගේ තෘප්තිය බලාපොරොත්තුෙන් පමණක් නුඹලාට ආහාරය සපයන්නෙමු. නුඹලාගෙන් මේ වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් හෝ ස්තුතියක් හෝ බලාපොරොත්තු නොඌයෙමු. إنا نخاف من ربنا يوما عبوسا قمطريرا فوقاهم الله شر ذلك اليوم ولقاهم نظرة وسرورا وجزاهم بما صبروا جنة وحريرا متكئين فيها على الأرائك لا يرون فيها شمسا ولا زمهريرا ودانية عليهم ظلالها وذللت قطوفها تذليلاً ويطاف عليهم بآنية من فضة وأكواب كانت قواريرا قوارير من فضة قدروها تقديرا ويسقون فيها كأسا كان مزاجها زنجبيلا සැබවින්ම අප අපගේ පරමාධිපති ආනන්ගෙන් පැමිණීමට ඇත්තා වූ මුහුණ දැඩි ලෙස රවමින් සිටිනා එක්තරා දිනයක් පිළිබඳව අප බියවන්නෙමු යනුවෙන් පවසන්නාහ. එහෙයින් මෙවන් යහපත් ක්‍රියාවන්හි ඔවුන් නිරත වූ හේයින් එම දිනේ හානියෙන් ඔවුන්ව අල්ලාහ් ආරක්ෂා කර ඔවුන්ට ප්‍රබෝධයද සතුටද ඔවුන් හමු වීමට සලස්වන්නේය. ඔව්හු ඉවසීමෙන් සිටිහෙයින් ඔවුන්ට අල්ලාහ් ස්වර්ගය හා සේද වස්ත්‍රද ප්‍රතිලාභයක් වශයෙන් පිරිනැමුවේය. එහි එනම් ස්වර්ගයේහි ඔව්හු කවිච්චිවල හාන්සි වී සිටිති. එහිදී ඔවුන් අධික තාපයේද අධික සීතලද නොදකින්නෝය. ඒ වායෙහි එනම් ස්වර්ගයේ ගස්වල සෙවණැලි ඔවුන් මත ඊතා පහත්ව පවතී. තවද ඒ වායෙහි පළතුරු පොකුරු ඔවුන්ට ඊතා පහසුවෙන් නෙලා ගැනීමට වසඟ කර දෙනු ලැබේ. රිදීෙන් ඌ වාජනද පලිඟු වලින් සමන්විත බඳුන්ද ඔවුන් වටා ගමන් කරනු ලැබේ. රිදීෙන් ඌ පලිඟු වලින් ඒවා තිබේ. ඒවා ඊතා සූක්ෂම ලෙස ඔවුන් සකසා ගනී. එහි ඔවුන් තඹලේරුවෙන් මධ්‍යසාර පොවනු ලැබේ. එහි එනම් එම තඹලේරුවේ මිශ්‍රණය زنجبيل වේ. عينا فيها تسمى سلسبيلا ويطوف عليهم ولدان مخلدون إذا رأيتهم حسبتهم لؤلؤا منثورا وإذا رأيت ثم رأيت نعيما وملكا كبيرا عاليهم ثياب سندس خضر واستبرق وحلوا أساور من فضة وسقاهم ربهم شرابا طهورا إن هذا كان لكم جزاء وكان سعيكم مشكورا සල්සබීල් යනුවෙන් නම් කර ඇති උල්පතක් ලෙස එහි එය එනම් සංජබීල් පවතී. තීර කරනු ලැබූ කුඩා දරුවන් ඔවුන් වටා කැරකෙති. නුඹ ඔවුන් දුටු විට විහිදනු ලැබූ මුතුයයි ඔවුන්ව ඔබ සිතන්නේය. එහි නුඹ බැලූ විට සෑම ස්ථානයකම සම්පද්ද මහත් පාලනයක්ද දකින්නේය. ඔවුන් මත සිනිඳු කොළ පාටින් යුතු සේද වස්ත්‍රද ඝන වූ සේද වස්ත්‍රද ඇත. ඔවුන් රිදියෙන් සෑදුණු වලලු පළඳවනු ලබන්නේය. තවද ඔවුන්ට Tamanගේ පරමාධිපතියා පිරිසිදු පානය පොවන්නේය. සැබවින්ම මෙය නුඹලාට ප්‍රතිලාභයක් වශයෙන් පවතී. නුඹලාගේ උත්සාහය කෘතගුණයට ලක්විය. إنا نحن نزلنا عليك القرآن تنزيلا فاصبر لحكم ربك ولا تطع منهم آثما أو كفورا واذكر اسم ربك بكرة وأصيلا ومن الليل فاسجد له وسبحه ليلا طويلا إن هؤلاء يحبون العاجلة ويذرون ويذرون وراءهم يوما ثقيلا සැබවින්ම නබිවරයාණනි නුඹ වෙත අල් කුර්ආනයේ කොටස් වශයෙන් පහල කළේ අපමය. එහෙයින් නුඹගේ පරමාධිපතියාගේ තීරණයට නුඹ ඉවසිලිමත්ව සිටියු. තවද නුඹ ඔවුන්ගෙන් පාපිෂ්ඨයාට හා අධික ලෙස ප්‍රතික්ෂේප කරන්නාට අවනත නොවව්. නුඹගේ පරමාධිපති ආනන්ගේ නාමය උදෑසන හා සවස සිහිපත් කරව. තවද රාත්‍රියේහිද එක් කොටසක ඔහුට නුඹ සුජූද් කරව. තවද ඔහුව රාත්‍රියේහි දීර්ඝ කාලයක් තස්බීහ් කරව. සැබවින්ම මොවුන් ඉක්මන්ඩය එනම් විනාශ වන ලොව ප්‍රිය කරන්නෙහුය. තවද බර ඇති විනිශ්චය දිනය Tamanගේ පිටුපස අතහැර දමන්නෙහුය. نحن خلقناهم وشددنا أسرهم وَإِذَا شِئْنَا بَدَّلْنَا أَمْثَالَهُمْ تَبْدِيلًا إِنَّ هَذِهِ تَذْكِرَةٌ فَمَن شَاءَ اتَّخَذَ إِلَى رَبِّهِ سَبِيلًا وَمَا تشاء إلا أن يشاء الله إن الله كان عليما حكيما يدخل من يشاء في رحمته والظالمين أعد لهم عذابا أليما අප ඔවුන් මවා ඔවුන්ගේ ශරීර ස්වභාවය මනා ලෙස සැකසුවෙමු. අප අබිමත කළානම් ඔවුන් වැනි අයගෙන් මොවුන් වෙනස් කරවන්නෙමු. සැබවින්ම මෙය උපදේශයකි. සිහිපත් කිරීමකි. එහෙයින් කවරෙකු අබිමත කළේද ඔහු තම පරමාධිපති ආනන් කෙරෙහි වූ මග තෝරාගනී. එනමුත් අල්ලාහ් අබිමත කරන්නේ නම් මිස නුඹලා අබිමත නොකරන්නේය. සැබවින්ම අල්ලාහ් ඥානවන්තයෙකු හා ප්‍රඥාවන්තයෙකුව සිටී. ඔහු අභිමත කළ අය තමාගේ දායාදයන් තුල ඔහු ඇතුළු කරවන්නේය. තවද අපරාධකරුවන්ට ඔහු වේදනාකාරී දඩුවම සූදානම් කර තබා ඇත.